එසේ නැතිනම් ස්කන්ධයන්ගේ ඇති දුක්ඛ ලක්ෂණ හතරයයි කීම නිවැරදිද? දෙකම නැත්නම් නිවැරදි නිර්වචන පැහැදිලි කර දෙන්නට කියලා. දුක්ඛාරය සත්‍ය කියලා කියනකොට පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලාම දේශනා කළා භාග්‍යතුන් වහන්සේ. ඒක දුක්ඛ හැටියට පෙන්වන්නේ ස්කන්ධයෝමයි. පංච උපාදානස්කන්ධයම තමයි දුක හැටියට පෙන්වන්නේ. ඒක අර ස්කන්ධ හැටියට නම් කරන්නේ නැතුව පංච උපාදානස්කන්ධ කියලා නම් කරන්නේ දුක්ඛාරය සත්‍ය හැටියට. ඒකට හේතුව තමයි අපරියාපන්න භූමියේහි. ඒ කියන්නේ ලෝකෝත්තර මාර්ගයේ සහ ඵල අවස්ථාවන්හිදී මේ මාර්ගයේ සහ ඵලය උපදින්නේ ස්කන්ධ ධර්මනේ. එතනත් රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන දැන් ආරම්භණයක් හැටියට ගත්තොත් රූපේ නැතිනම් සිතක් විදියට ගත්තොත් නම් ස්කන්ධ හතරයි. ඒකට ස්කන්ධ හතර අපි ගත්තාම අපිට එතනක් පවතින්නේ වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ හතර. ඒ ස්කන්ධ හතරේ පැවැත්ම දැන් අර රූපේ කියලා අපි ගන්නෙ වස්තු රූපාදී සිත උපදින්නට ඒ අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රත්‍යවන ධර්මාදී දේවල් මුල් කරගෙන. නමුත් කෙසේ වෙතත් අපි සිත වශයෙන් කතා කරනකොට ස්කන්ධ හතරක් තමයි අපිට එතන කතා කරන්නට පුළුවන්කම තිබෙන්නේ. ඒ අනුව එතන යෙදෙන ඒ ස්කන්ධ ධර්මත් ස්කන්ධ කියන ගණයට අයිති වෙනවා මිසක ඒක දුක්ඛ සත්‍යෙහිලා සංග්‍රහ කරන්නේ විශේෂයෙන්ම දැන් මාර්ග සත්‍යෙහි විතරයි අයිති වෙන්නේ මාර්ග සිතෙහි ඒ යෙදෙන ස්කන්ධ හතර. ඊට පස්සේ ඵලසිත කියන එක සත්‍ය විනිර්මුක්ත ධර්ම හැටියට තමයි සංග්‍රහ කරන්නේ. ඒ කියන්නේ සත්‍යයන්ගේ මිදුන දේ හැටියට. ඒක සත්‍යයටයි ති නැහැ. දැන් ඵලසිත අරිහත් ඵල සිත ගත්තාම අරිහත් ඵල අවස්ථාව මොන සත්‍යයටද අයිති? සෝවාන් සකදාගාමි අනාගාමි ඵල සිත් මොන සත්‍යයටද අයිති කියලා බැලුවාම ඒක දුක්ඛ සත්‍යයට අයිති දෙයක් නෙමෙයි. ඒක දුක්ඛ නිරෝධය උපදවන්නට හේතු වෙන ස්කන්ධ ධර්ම ටික. ඊට පස්සේ ඒ ස්කන්ධ ටික ඒ නිසා දුක කියන සත්‍යයට සංග්‍රහ කරන්නේ සමුදයට සංග්‍රහ කරන්නේ නැහැ. ඒක මාර්ගයක් නෙමෙයි. ඒ වගේම ඒක නිවනක් නෙමෙයි. නිවන කියලා කියන්නේ අසංස්කృత ධාතු. අසංකත දෙයක්. හැබැයි මේක සංකත දෙයක්. මේක හේතු නිසා සකස් වන දෙයක්. හේතු නිසා සකස් වූ ත්‍රිභූමික ධර්ම තමයි දුක්ඛ සත්‍යයහිලා සංග්‍රහ කරන්නේ. අපරියාපන්න භූමිය දුක්ඛ සත්‍යයහිලා සංග්‍රහ කරන්නේ නැහැ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ පංචක්ඛන්දා දුක්ඛා කියනතු පංච පාදානස්කන්ධා දුක්ඛා කියලා දේශනා කළේ. පංච පාදානස්කන්ධය තමයි දුක බවට පත් වෙන්නේ. පංච උපාදානස්කන්ධයම දුකයි. ඒ දුක विद्यमान වෙන්නේ දුක්ඛ ලක්ෂණ නිසා. ඒ දුක හඳුනගන්නේ අපි දුක්ඛ ලක්ෂණයන්ගෙන්. ඒ කියන්නේ දැන් අපි කතා කළොත් එහෙම යම් පුද්ගලයෙක් අපි හඳුන්වනවා ඔහු කරන කටයුත්තේහි ක්‍රියාවේ නාමයෙන් ඔහු හඳුන්වනවා කියලා කියන්නකෝ. ඒ කියන්නේ අපි මෙහෙම හිතමුකෝ යම් කිසි විදිහකින් පාරේ යන පුද්ගලෙක් අපි ඔහුව හඳුන්වනවා පදිකේක එහෙම නැතිනම් යන පුද්ගලයෙක් කියලා. පාරේ ගමන් කරන්නේ. එතකොට මේ ගමන් කරන නැතිනම් මේ පදිකයා කියලා අපි නම් කරන පුද්ගලයා අපි හඳුනගන්නේ කොහොමද? ඔහු පදිකේක් කියලා අපි හඳුනගන්නේ කොහොමද? ඒ පුද්ගලයා ගමන් කරනවා. ඒ පුද්ගලයා යනවා පාර දිගේ. අනේ යන ක්‍රියාවෙන් ක්‍රියාව තුළින් තමයි අපි හඳුනාගන්නේ. ඒකට අපි හඳුනාගන්න එකට අපි කියනවා ලක්ෂණය කියලා. එතකොට අර දුක කියන එක අපිට හඳුනගන්න තියෙන්නේ දුක්ඛ ලක්ෂණයන්ගේ. ලක්ෂණ තේරුම් ගැනීම තුළ තමයි දුක කියන දේ අවබෝධ කරගන්න පුළුවන්කම තියෙන්නේ. දුක කියලා කියන්නේ අපි අවබෝධ කරගන්න තැන. ඒක නිසා තමයි අපි දුක්ඛේ ඥානං කියලා කියන්නේ. දුක පිළිබඳවමයි ඥානය පවතින්නේ. නිසා දුක්ඛේ ඥානං පවතින දේ ඒ සංකත පාදානස්කන්ධ ටිකම දුක තමයි. ඒ දුක පිළිබඳවම පවතින ඥානය දුක්ඛේ ඥානයේ බවට පත් වෙනවා. එතකොට අන්න ඒ විදිහට අර ලක්ෂණ නිසා අපිට එහි දුක්ඛ ලක්ෂණ නිසා තමයි දුක කියන දෙයද පැනවෙන්නේ. ඒ දුක පණවන්න බැහැ ලක්ෂණ නැත්තම්. ඒ කියන්නේ සංකත නැත්තම් යම් කිසි දෙයක්. විපරිණාම වෙන්නේ නැත්තම් යම් කිසි දෙයක්. පෙලෙන්නේ නැත්තම් යම් කිසි දෙයක්. එබඳු වූ ලක්ෂණ තොර වූ තැනක පිනතුනේ අපිට කවදාවත් දුක කියලා දෙයක් පණවන්න බෑ. එහෙමනම් ඒක නිරෝධය හා සමාන දෙයක් වෙනවා. නිරෝධ සත්‍ය හා සමාන දෙයක් වෙනවා. ඒ නිසා දුක්ඛ කියන දේ विद्यमान වෙන්නේ දුක්ඛ ලක්ෂණයන්ගෙන්. දුක්ඛය මොකද්ද? පංචස්කන්ධ පංච පාදානස්කන්ධයමයි. පංචස්කන්ධා කියලා කියන තැන තියෙනවා. බාරාහවේ පංචස්කන්ධා වගේ තැන්වල පංචස්කන්ධය කියලා කියන්නේ බරක් කියලා කියනවා. ඒත් ඒ වගේ අපිට හම්බ වෙනවා. නමුත් එතනදී පොදුවේ ගත්තාම ඒක බෙදා දැක්වීමේදී අපි කතා කරනවා පංච උපාදානස්කන්ධය තමයි දුක කියලා. පංච උපාදානස්කන්ධය දුක බවට පත් වෙන්නේ කොහොමද කියලා ඇහුවොත් ඒ ධර්මයම අපිට දුක බවට හඳුනගන්න තියෙන්නේ දුක ලක්ෂණයන්ගෙන් කියලා අපි තේරුම් ගැනීම තුළ අපිට ඒ ගැටලුව निराකරණය කරගන්නට පුළුවන්කම තිබෙනවා. ඒ වගේම අපිට ඊළඟට ප්‍රශ්නය හැටියට යොමු වෙනවා චක්කු විඥාන චිත්ත වීතිය අවසන් වන විට අනුබද්ධිත අනුබන්ධන අනුබන්ධන චිත්ත වීති හතරම සම්පූර්ණ වී නැති බැවින් චක්කු විඥාන චිත්ත වීතියේ ජවන් හතෙන්ම කර්ම වෙනවාද එසේනම් මේ සිදුවන්නේ කෙසේද දැන් අනුබන්ධනාදී වීති ඇති නොවුනත් චක්කු විඥාන වීතියෙන් පස්සේ වීතිහිම උපදින ජවන සිත් කර්ම සිත් හැටියට තමයි දක්වන්නේ. විශේෂයෙන්ම අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා මේ න්‍යායන් සංග්‍රහ කරලා තියෙන මේ න්‍යායන් ඇතුළත් කරලා තියෙන පටිසම්භිදා මග්ග ප්‍රකරණේ වගේ තැන්වල යෙදෙන පටිසම්භිදා මග්ග ප්‍රකරණෙහි චර්යානානත් ඥානයවත් අපි දිහා බැලුවාම අපිට හම්බෙනවා විඥාන චර්යා ඥාන චර්යා අඥාන චර්යාදී විග්‍රහයන් පිළිබඳව. එතකොට මම හිතන්නේ අපිට මුළු සමස්ත ත්‍රිපිටකය තුළම එක තැනක මේ සිත උපදින පිළිවෙල පිළිබඳව අපි ගත්තොත් එහෙම ඒ පිළිවෙලක් හැටියට දකින්න පුළුවන් වැඩිම සිත් සංඛ්‍යාවක් සංග්‍රහ කරන තැනක් හැටියට අපිට ඒ පටිසම්භිදා මග්ග ප්‍රකරණයේහි ඒ චර්යානානත් ඥානය හඳුනා ගන්නට පුළුවන්. ඒකට අනුබන්ධන වීථි ආදී දේවල් ඒක වැරදි කියනව නෙමෙයි. නමුත් ඒක අපිට එහි අර්ථකථන ක්‍රමවේදය තුළ තමයි අපිට බොහෝසෙයින්ම හඳුනා ගන්නට පුළුවන්කම තිබෙන්නේ. ඒ නිසා අපිට මෙතනදී මේ ඒ චක්කු විඥානාදී අවස්ථාවන්හිදී උපදින සිතේ පිළිවෙල පිළිබඳව අවධානයක් යොමු කිරීමේදී රූපං දස්සනත්ථාය ආවජ්ජන කිරියාභ්‍යාකතා ඒක රූපේ දැකීම පිණිස ආවර්ජනා කරන බව ඒක අපි කියනවා ద్వාරා වජ්ජන සිත කියලා. ඊට පස්සේ රූපස්ස දස්සනත්ථෝ කියලා කියන රූපේහි දර්ශනාර්ථය સિદ્ધ කිරීම ඒක චක්කු විඥාන සිත කියලා අපි හඳුනා ගන්නවා. දිට්ඨත්ත අබිනිරෝපණා මනෝ ධාතු කියලා කියනවා. අපි ඒකට කියනවා අර දැකපු බව සිතින් නැවත අරමුණු කරලා ඔසවා තැබීම කියන එක කරන සම්පටිච්ඡන සිත හැටියට. ඊට පස්සේ ගත්ත අරමුණ තීරණය කරනවා ඒක අපි සම්තීරණ සිත කියලා ගන්නවා. අපි ඒක අර පටිසම්භිදාවේදී පැහැදිලි කරනවා. දිත්තත් අබිනිරෝපි සත්තා මනෝවිඥාන ධාතුව හැටියට ඒක දැකපු බව අරමුණට නැගූ බැවින් ඒක පිළිබඳව දැන ගැනීම ඇති වෙනවා. ඒක අබිනිරෝපි තත්ත මනෝවිඥාන ධාතුව. ඊට පස්සේ ඊළඟට උපදිනවා නැවත ක්‍රියාවස්ථාවක්. ඒ ක්‍රියාවෙහි සිද්ධ කරන්නේ රාගස්ස ජවනත්ථාය ආවර්ජන ක්‍රියාවක්. රාගය ඇති කිරීම පිණිස ආවර්ජන කරන අර නිමිත්ත රාගය ඇති කරන්නට ආවර්ජන කරන එක ක්‍රියාවස්ථාවක් අන්න ඊට පස්සේ තමයි රාගස්ස චර්යා අඥාන චර්යා. අන්න රාගයේහි චර්යාව තමයි අඥාන චර්යාව. ඔය විදිහට තමයි දක්වන්නේ දෝසස්ස චර්යා, මෝහස්ස චර්යාදී කෙලස් කෙලස් වල හැසිරීම, කෙලස් වල ජවනයේ කියන දේ. කුසල ජවන් පිළිබඳව දක්වනකොට දක්වනවා කුසලස්ස ජවනත්ථය කියන එක. එතකොට කුසලයේහි ජවනය සඳහා. මෙන්න මේ විදිහට අපිට මේ සිත්වල යෙදීම පිළිබඳව හඳුනා ගන්නට සාමාන්‍යයෙන් ධර්මයේ තුල පුළුවන්කම ලැබෙනවා. ඒ සිත්වල යෙදීම පිළිබඳව අපිට දැක්වීමේදී එතෙන්හිදී පැහැදිලි වෙන්නේ නැහැ අනුබන්ධන වීතිහාදී දේවල්. නමුත් පසුව අර්ථකථනයන් තුළදී අපිට අර්ථ විග්‍රහ කරනකොට මේවා යෙදෙන විදිහ පිළිබඳව මේ අනුබන්ධන වීතිහාදී දේවල් සහිතව පැහැදිලි කරනවා. කෙසේ වෙතත් මේ මූලික අවස්ථාවවලදීම අර අනුබන්ධන වීතිහාදී දේවල් වලින් ප්‍රඥප්තිය ආදී දේ අරමුණු කරන අවස්ථා දිහා බැලුවහමත් අපිට දකින්න හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා කර්ම ජවන් සිද්ධ වෙන අවස්ථා සහ විපාක අවස්ථා ආදී ලෙස උපදින අවස්ථාවන්. එතකොට ඒකෙදී ජවන අවස්ථා ගත්තාම හැම වෙලාවකදීම කර්ම කෘත්‍යයක් තමයි සිද්ධ කරන්නේ. ඒ ඒ කර්ම කෘත්‍යයෙන් ගත්ත දේම තමයි නැවත නැවත අභිසංස්කරණ ක්‍රියාවලියකට ලක් කරලා අපි අර කෙලෙස් සහිත මට්ටම් වලින් අරමුණු කරන්නේ. ඒ කියන්නේ අපි යම්කිසි ආකාරයක අප්‍රහීන අවිද්‍යාවේ අනුශේ සහගත මට්ටමක ඇසුරු වීමක් තියෙනවා අර කතා කරන අපි ජවන අවස්ථාවන්ගෙදී අකුසල ජවනාදී දේවල් වලදී කුසල ජවනාදී දේවල් වලදී අනුශයන්ගෙන් අනුශේ වෙනවා කියන එක තියෙනවා. ඒ කියන්නේ කුසලේ නැති වුණත් අනුශේ තියෙනවා. අකුසලයකදී නම් අකුසල ජවනයකදී නම් අකුසලයේ යෙදිලම තියෙනවා. ඒකට මෙන්න මේ විදිහට ඒ හැම අවස්ථාවකදීම ඒ සිත් ඉපදීම තුළ ඒක කර්ම අවස්ථා හැටියට තමයි සැලකෙන්නේ. ඒවා කර්ම සිත් හැටියට ඒ නිසා කර්ම ජවන් හැටියට තමයි ඒ පිළිබඳව සැලකීම සිද්ධ කෙරෙන්නේ. අන්නේ කර්ම ජවනයන් කියන එක අර අනුබන්ධන වීථීන්ටත් පොදුයි. සාමාන්‍ය චක්කුද්්වාරික වීථිය කියන ප්‍රධාන වීථියටත් ඒක පොදුයි. ඒ කර්මය කියන දෙයේදී අර ඔය වගේ සමෝහයක් ආරම්මන වශයෙන් උපනිශ්‍රේ කරමින් ප්‍රත්‍ය වීම තුළ තමයි බොහොම බරපතල කර්මයක් දක්වා ඒක මුහුකුරා යන සිද්ධ වෙන්නේ. පිනක් කරන එක දක්වා පොදුවේ අපේ සිත මුහුකුරා යන තැනකටපත් වෙන්නේ ඔය වගේ සිත් කෝටි ප්‍රකෝටි ගණනාවක ක්‍රියාකාරීත්වයක් නිසා ඝණයක් නිසා තමයි අපිට ඒ ක්‍රියාව කියන දේ පේන්නේ. ඒ ඒ සිතේ හැබැයි සංවර්ධිත අවස්ථා වෙන වෙනම තියෙන එක තමයි අපිට හඳුනා ගන්න පුළුවන්කම තියෙන්නේ. නමුත් අපි ඉගෙන ගන්නකොට අර ඒකේ ආදේශකයක් හැටියට. ඒ කියන්නේ කොහොමද වෙන්නේ කියන එක පිළිබඳව අපි බෙදලා කොටස් කරලා තේරුම් ගන්නකොට තමයි චක්කුද්්වාරික වීතිය මේ විදිහටයි යෙදෙන්නේ. අනුබන්ධන වීතිය මේ විදිහටයි යෙදෙන්නේ කියලා අපි හඳුනා ගැනීම සිද්ධ කරන්නේ. ඒකට ඒ පිළිවෙලට ඇතිවන ඒ වීති සමෝහාදී වශයෙන් ඇතිවන සිත් කෝටි ප්‍රකෝටි ගණනාවක යෙදීමකින් පස්සේ තමයි පින්නතුනේ අපිට මේ ක්‍රියාත්මක වන බව හඳුනා ගන්නට පුළුවන් අපිට දැනෙන කුසලයක් කළා කුසලයක් කළා කියලා අපි හඳුනගන්න මට්ටමක දෙයක් වෙන්නේ. අරක හඳුනාගත්තේ නැති වුණත් මූලික මට්ටමින් චක්කුද්්වාරික වීථියේදීම අප්‍රහීන කෙලස් යෙදීම් ආදී වශයෙන් එතන අනුසය ආදී භාවයන්ගේ පැවැත්ම එතන දකින්න පුළුවන්කම තියෙනවා. ඒකට එතන සංයෝජනයන්ගෙන් ඇසුරු වීම දකින්න පුළුවන්කම තියෙනවා. කෙලසුන්ගෙන් යෙදීම කියන එක දකින්න පුළුවන්කම තියෙනවා. හැබැයි ඒකෙදි මහා බරපතල තත්වයක් ඒක හිතක චක්කුද්්වාරික වීතිය තුල පමණක් යෙදිලා නැහැ. ඊට පස්සේ අර අනුබන්ධන වීති ආදී අනිකුත් වීතිහින් වීතීන් වැඩ කිරීම තුළ තමයි ක්‍රියාත්මක වීම තුළ තමයි ඒ දේ නැවත නැවත පෝෂණය කරමින් ඒ ඒ ජවන්ශිත් වලින් නැවත තවදුරටත් තහවුරු කරගන්නට පුළුවන්කම තියෙන එක විශේෂයෙන්ම උපනිශ්‍රේ ප්‍රත්‍ය සහ ආරම්මන ප්‍රත්‍ය තුළ වර්ධනය වෙන අවස්ථාවක්. දැන් අර චක්කුද්්වාරික වීතියේදී ඒ ජවනශිත් වලින් ඒ වින්ද මට්ටම තමයි ඊට පස්සේ අනික් අනුබන්ධන වීථීන් සඳහා ආරමුණ බවට පත් කරගන්නේ. ඒක උපනිශ්‍රය කරගෙන තමයි ඒ ධර්ම ඊට පස්සේ නැවත හට ගැනීම සිද්ධ වෙන්නේ. ඒකට අන්න ඒබඳු ආකාරයන්ගෙන් පින්නතුනේ අපිට දකින්නට පුළුවන්කම තිබෙනවා. සෑම අවස්ථාවකදීම මේ සිතෙහි ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන බව. නමුත් අර ජවන සිත්වල මූලිකම තැනදී අපිට මහා කර්ම කෘත්‍යයක් දකින්න පුළුවන්කම තිබුණේ නැතත් ඒ කියන්නේ චක්කුද්්වාරික වීතියක එතනදිත් ඒකේ මූල අවස්ථාව අපිට හරියට නුග ඇටයක් තියෙන තැනක නුග ගහක් පේන්නේ නැති වුණාට ඒ ඇටේ පැලවෙල ගහක් වෙනකොට අපිට පැලේ පේන්න පටන් ගන්නවා වගේ අර අවස්ථාවේදී කර්මය කියන දේ නියෝජනය වෙන්නේ නැහැ කියලා පෙනුනට ඒ තුල කර්මය නියෝජනය වෙන බව අපිට හඳුනා ගන්නට පුළුවන්. ඊළඟට අපිට ගැටලුව හැටියට යොමු වෙලා තියෙනවා මනෝවිතර්ක එළියට නොදා ඉන්න හැකි මොනෑම් හෝ ක්‍රමයක් මේ ක්‍රමවේදයක්, උපායක්, උපාය මාර්ගයක්, ප්‍රයෝගයක් හෝ යන්ත්‍රමට ඉඟියක් වැනි යම්කිසි දෙයක් ඇතනම් පහදලා දෙන්න කියලා පංච උපාදානස් තවද මේ පංච උපාදානස්කන්ධයටමද මනෝ විතරක කියලා කියන්නේ කියලා අහනවා ඒ වගේම නාම රූප පත්‍ය විඥානං කියනකොට අපි මායාවේ භූමියෙන් නිදහස් නිදහස් නේද කියලා දීර්ඝව ප්‍රශ්නයක් විමසලා තියෙනවා මේ එකින් එකට කරුණු අපි විමසගෙන ගියොත් එහෙම මේ අපිට දකින්න පුළුවන්කම තියෙනවා මනෝ විතරක එළියට නොදා ඉන්නවා කියන එක කරන්නේ කොහොමද කියන එක දිහා බැලුවහම දැන් මනෝ විතරක එළියට දානවා කියලා කියන්නේ මම හිතන්නේ අර කුම්මෝපම සූත්‍රයේදී අපිට බොහොම අපූර්වට දකින්න පුළුවන්කම තියෙනවා කුම්ම කියන්නේ ඉබ්බට කුම්මෝපම කියලා කියන්නේ ඉබ්බව උපමාවට අරගෙන දේශනා කරන මේ සූත්‍රයේදී අපිට දකින්න පුළුවන්කම තියෙනවා ඉබ්බා තමන්ගේ කබල ඇතුළත අවයව ටික බහා ගන්නවා වගේ. හරියට දැන් පාරේ එක තැනකදී එක නරියෙක් දකිනවා ඉබ්බෙක් එක ගන්නුරක එනවා ඈතට. එයා දැකලා නරියා කල්පනා කරනවා අද ඉබ්බව මම අල්ලගෙන ආහාරයට ගන්නවා කියලා. ඊට පස්සේ ඉබ්බා නරියව දකිනවා නරියව දැකලා ඉබ්බා කල්පනා කරනවා අද නම් නරියා හිතාගෙන ඇති මාව ආහාරයට ගන්න කියලා. මම නම් නරියට අහුවෙන්නේ නැහැ කියලා. ඉතින් ඉබ්බා මොකද කරන්නේ? තමන්ගේ කටු ඇස්සට ගුලි වෙලා මේ ඉන්න ඇතුළට වෙලාම එළියට මොකක්වත්ම Tamange අංග ප්‍රත්‍යංගේ එකක්වත් එළියට දාන්නේ නැතුව. නරියත් මේක දිහා බලාගෙන ඉඳලා ඇවිල්ලා දැන් කොයි වෙලාවෙ හරි මොකක් මොකක් හරි එළියට දැම්මොත් කඩාගෙන කනවමයි කියලා හිතාගෙන බලාගෙන ඉන්නවා. බලාගෙන ඉඳලා ඉඳලා එළියට දාන පාටක් නැති වුනහම යනවා යන්න. ඉතින් අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේ උපමා කතාවේදී දේශනා කරනවා කුම්මෝව අංගානි සකේ කපාලේ සමෝ දහම් බික්කු මනෝවිතක්කේ ඉබහරියට තමන්ගේ කපාලය ඇතුළත අර තමන්ගේ අර වැස්න ඇතුළත අවයව ටික බහාගත්තා වගේ සමෝදහම් බික්කු මනෝවිතක්කේ මේ ශාසනය කෙනා මොකද කරන්නේ සමෝදහණය කරගන්නවා මනෝවිතරක ඒවා එළියට දාන්නේ හරියට ඉබ්බ තමන්ගේ කටුවෙන් අතක් පයක් හරි එළියට දැම්මා කියලා කියන්නේ මොකද්ද මායාවේ විශේෂයට අහුණා කියන එක. ඒ කියන්නේ ඒක අල්ලගෙන කනවා කියන එක. මෙන්න මේ විදිහට මායාවට අහු වෙන විශේෂයට එළියට දාන්න එපා කියලා කියනවා. කොහොමද අපි මනෝ විතරක එළියට දානවා කියලා කියන්නේ? හෝ එළියට නොදානවා කියලා කියන්නේ මොකක්ද? මනෝ විතරක එළියට දානවා කියලා කියන්නේ පින්නතුනේ අපි හිත පැත්තේ උපදින විතරක බාහිර රූපාදී ධර්මයන්ට පතිත කරන බව. ඒ කියන්නේ අපි හැම වෙලාවකදීම ලෝකේ පවතින යථා ස්වභාවය අවබෝධ කරගන්නේ නැතිව අපි ඒ යථා ස්වභාවය නොදන්නා අවිද්‍යාව නිසා සකස් කරගන්න දේ අපි බහැර නාම රූපේ පැත්තේ දකිනවා. එතකොට බහැර නාම රූපේ පැත්තේ අපි දකිනවා කියලා කියන්නේ අපි රූපූපය විඥානේ, වේදනූපය විඥානේ, සංඤූපය විඥානේ, සංඛාරූපය විඥානේ, විඥානුපය විඥානයක් පවත්වන්නට අපි උත්සාහවත් වෙනවා. ඇස ඇසුරු කරගෙන විඥානය පවත්වනවා. රූපය ඇසුරු කරගෙන විඥානය පවත්වනවා. තව විදිහින් චක්කු විඥානය ඇසුරු කරගෙන විඥානය පවත්වනවා. එතකොට විඥාණය මේ දේවල් නිශ්චිත කරගෙන පවත්වනවා කියලා කියනවා. ඒ කියන්නේ ඒක තමයි එළියට දානවා කියලා කිව්වේ. ඒක අපි බොහොම සරලව අපේ ජීවිතයෙන් කතා කරන්න උත්සාහවත් වුණොත් ඔබ ඒක තේරුම් ගැනීමේ පහසුවට දැන් හිතන්නකෝ අපිට ඇහැට රූපයක් ගැටෙනවා, පේනවා කියන තැනක ඇහැට රූපයක් පතිත වෙලා ඒක දැනගැනීම වශයෙන් සිත ඉපදුණු තැනක මේ තුන්දෙනාගේ එකතුව සිදු වුණ තැනක අපි කියනවා රූපයක් පෙනුණා කියලා. නැතිනම් පෙනීම කෘත්‍ය දර්ශන කෘත්‍ය සම්පාදනය වුණ තැන. මේ තුන්දෙනාගෙන් එකක් එකක් හෝ නැති වෙලා යනවා නම් අපිට පෙනෙන බව කියන එක නැති වෙනවා. පේනවා කියන එක නැති වෙලා යනවා. එකක් නැති වුණත් පෙනෙන බව කියන එක නැති වෙලා යනවා. එතකොට මේ නැති වෙන බව නොදන්න නිසා පෙනීම ඇති වුණේ සංකතව ප්‍රත්‍ය සමவாயයෙන්. නැතිනම් හේතු ටිකක් නිසයි පෙනෙන බව ඇති උනේ. හේතු ටික නැති වෙනකොටම පෙනෙන බව නැති වුණා. හේතු ටිකක් නිසා පෙනෙන බව ඇති වුණා. හේතු ටික නැති වෙනකොටම පෙනෙන බව නැති වෙලා ගියා. මෙන්න මේක නොදන්න කම නිසා මේක අවබෝධ කරගත්තේ නැති නිසා මොකද්ද වෙන්නේ? අපි පෙනෙන දෙයට හිතින් හිතනවා. පෙනෙන දේ පිළිබඳව හිතින් හිතනවා පෙනෙන දේ පිළිබඳව අපි කල්පනා කරනවා. පෙනෙන දේ පිළිබඳව හිතනකොට, පෙනෙන දේ පිළිබඳව අපි කල්පනා කරනකොට, ඒ කල්පනා කරන දේ පේන දේ පැත්තට දාලා අපි හිතින් ගන්නවා. ඒ කියන්නේ දැන් අපි ඇහැට රූපයක් පෙනුණා, ඇහැ රූපේ වැය වෙලා සහ සිත වැය වෙලා පෙනෙනවා බව ඇති වුණා. ඊට පස්සේ මේ මේ ඇති වුණු දේවල් ටික හේතු නැති වෙනකොටම නැති වෙලා ගියා. නැති වුණ බව නොදන්න නිසා පෙනෙන රූපය පිළිබඳව විතර්කණය කරමින් අපි හිතින් හිතලා හිතින් දැනගන්නවා මේ දරුවා කියලා. ඒ හිතින් හිතලා හිතින් ගත්ත අරමුණක් තමයි විශ්ලේෂණය කරලා දරුවා කියලා දැනගත්තේ. දැන් පේන එක නෙමෙයි අපි දරුවා කියලා දැනගත්තේ පේන එක පිළිබඳව තවදුරටත් හිතින් ඒ අරමුණ අරගෙන සංවර්ධනය කරලා අපි දරුවා කියලා දැනගත්තා. දැන් දරුවා කියලා දැනගත්ත එක අපි දකිනවා බාහිර නාම රූපයේ පැත්තට පතිත කරලා කොහොමද අපි හිතනවා එළියේ රූපේ පේනකොට ඒ ඉන්නේ දරුවා කියලා දැන් අපි හිතන බවක ඉන්නවා එතකොට ඒ දරුවා නිසා ලැබෙන සැපසතුට දරුවා කියලා හඳුනා ගන්න බව දරුවා ගැන හිතනකම දරුවා ගැන දැනගන්නකම අත්විඳිනු ලබනවා ඇත්තටම වෙලා තියෙන්නේ මොකද්ද රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ධර්ම ටිකක් ඇති තැනක පෙනෙන බව හටගෙන පෙනෙන බව ඉතුරු නැතුව නැති වෙලා ගිහිල්ලා. රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ධර්ම ටිකක් ඇති තැනක දැනගන්න බව හටගෙන දැනගන්න බව ඉතුරු නැතුව නැති වෙලා ගිහිල්ලා. මේ හැම දෙයක්ම හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වෙලා ගියපු තැනක එහි ඇත්ත නොදන්නකම නිසා අපි අර හිත පැත්තෙන් දැනගත්ත දේ බාහිරට නැඹුරු කරලා බලනවා. අන්න ඒකට කියනවා මනෝ විතරක එළියට දානවා කියලා. හිත පැත්තෙන් ඇති කරගත්ත දේවල් මනෝ විතරක ටික අපිට බාහිර නාම රූපේහි පිහිට ලබනවා. අපි දන්නේ පෙනෙන දේ සිද්ධ වුනේ නාම රූප දෙකේ වැයවීම නිසා කියලා. නාම රූප ප්‍රත්‍ය නිසා ඒ සකස් වුනේ කියලා අපි දන්නේ නැහැ පෙනෙන බව. එනිසා අපි හිතනවා පෙනෙන බව කියන එක ගැන හිතලා දැනගන්න දේ පෙනෙන බව කියලා අපි කල්පනා කරනවා. ඒකට කියනවා විඥානයේහි අත්දැකීමට පතිත වෙන්න තැනක් ලැබුණා. කොහෙද ලැබුණේ? බහැර නාම රූප දෙක තමයි දැන් ඇති බවට අපිට හම්බ වෙන්නේ. දරුවා කියන බව ඒ නිසා අපිට ලෝකෙන් හම්බ වෙනවා. දැන් ලෝකයේ ඇති බවට අපි දරුවව අත්විඳිනවා. දැන් ඒ නිසා දරුවා කියන තැනකින් එන සැප දුක අපිට විඳින්න පුළුවන් වෙලා තියෙනවා. මෙන්න මේ මට්ටම තුල ජීවත් වෙන අපිට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නේ මනෝ විතරකේ එළියට දාන්න එපා. මනෝ විතර්ක අකුලව ගන්නට ඕනේ. ඒ කියන්නේ තමන්ගේ හිත පැත්තෙන් ඇති කරගන්න විතර්ක බාහිරට පතිත වෙන්නේ නැති වෙන්න හකුල ගන්න ඕනේ. පිනතුනේ මේක හකුල ගන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. අර බහැර නාම රූපයේහි තියෙන යථා ස්වභාවය පිළිබඳව පෙන්වා දෙන්නේ නැත්තම්. ඇත්ත දකින්නේ නැත්තම් මේක පෙන්වා දෙන්නට පුළුවන් කමක් ඇත්තේ නැහැ. දැන් ඔබ මෙහෙම හිතන්නකෝ. ඔබ ඔබ හඳුනන, දන්න හඳුනන කෙනෙක් ඉන්නවා විදේශ රටක. දැන් විදේශ රටක ඉන්න මේ කෙනා ගැන ඔබ බොහොම කැමැත්තෙන් කල්පනා කරන්න පුළුවන් ඔබට. ඒ කෙනාගේ සැප දුක කොහොමද දන්නේ හොඳින්ද දන්නේ එයා ගැන ඔබට හිතන්න පුළුවන්කම තියෙනවා. දුර බැහැරක ඉන්න කෙනෙක් වුණත් ඔබට එහෙම හිතන්න පුළුවන්කම තියෙනවා. දැන් ඔබ කැමැත්තෙන් හිතන කැමැත්තෙන් කල්පනා කරන මේ පුද්ගලයා යම්කිසි විදිහකින් මරණයටපත් වෙලා කියලා හිතන්නකෝ. කැමැති වුණා. එතකොට අපිට පේනවා දැන් මේ පුද්ගලයා මරණයටපත් වෙලා නමුත් ඔබ දන්නේ නැහැ. ඔබ දන්නේ නැත්තම් මොකද වෙන්නේ? ඔබ දන්නේ නැති වුණත් අර පුද්ගලයා කොහොමද දන්නේ කියලා ඔබ හිතන්නේ නැද්ද? ඔබ හිතනවා. ඒ පුද්ගලයා පිළිබඳව ඔබ කල්පනා කරනවා. ඒ පිළිබඳව ඔබ හිතනකොට කල්පනා කරනකොට ඔබ දැන් හිතන්නේ ඇත්තටම ඉන්න පුද්ගලයෙක් ගැනද නැති පුද්ගලයෙක් ගැන? නැති පුද්ගලයෙක් ගැන. හැබැයි ඔබ බලන්නේ මොකක්ද? ඒ පුද්ගලයා ඉන්නවා කියන අදහස තුළ ඉඳලා. දැන් ඔබේ මේ වැරදි හැඟීම දුරු කරගන්න ඕනේ නම් මොකද්ද කරන්න වෙන්නේ? මේ වැරදි හැඟීම දුරු කරගන්න ඕනේ නම් ඔබට පෙන්වා දෙන්න වෙනවා. නෑ ඒ පුද්ගලයා දැන් නෑ කියලා. අන්න ඒ වගේ තමයි මනෝවිතර්ක එළියට දානවා කියලා කියන්නේ. දැන් ඔබ හිතනවා දේවල් පිළිබඳව ඒ අර මරුණු කෙනා ගැන දැන් ඔබ නොදැන ඉන්න විදිහට හිතාගෙන හිතනවා වගේ රූපය අනිත්‍ය වෙලා ගිහිල්ලා ඇස අනිත්‍ය වෙලා චක්කු විඥානය අනිත්‍ය වෙලා කොටින්ම කියනවා නම් ඒ තුන නිසා ඉපදුණු පෙනීම නැමැති ඵලයක් නැති වෙලා ගිහිල්ලා ඒකත් නැති වෙලා ගිහිල්ලා එතකොට අර ප්‍රත්‍ය සමவாய තුල ඉපදුණු ඒ දේ නැති වෙලා ගියපු තැනක දැන් අපි කල්පනා කරනවා ඒ දේ තියෙනවා කියලා. දැන් ඒ තියෙනවා කියලා හිතන බව තමයි මනෝවිතරක එළියට දාන එක. අර මිනිස්සයා මැරුණාට පස්සේ දැන් ජීවත් වෙනවා කියලා අපි හිතනවා කල්පනා කරනවා. අන්න ඒ වගේ. දැන් ඒ తත්වයටපත් නොවීම සඳහා අපි මොකද්ද කරන්න ඕනේ? මැරුණ බව පෙන්වලා දෙන්න ඕනේ. එහෙනම් මොකද්ද කරන්න තියෙන්නේ දැන්? මනෝවිතරක එළියට නොදා ඉන්න කාට හරි අවශ්‍ය නම් මනෝ විතරක එළියට නොදා ඉඳීම සඳහා බාහිර නාම රූප ධර්මයන්ගේ Nirodhaය වැය පෙන්වා දීම සිදු කරන්නට ඕන. බාහිර නාම රූප ධර්මයන්ගේ හටගෙන වැය වුණ ස්වභාවය පිළිබඳව නිවැරදිව පෙන්වා දීම තුළ තමයි අර මනෝ විතරක එළියට දැමීම කියන එක නතර කරන්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා ඒවා ප්‍රත්‍යසමවායෙන් හටගත්ත විදිහ පංච පාදානස්කන්ධය කියන එකම ප්‍රත්‍යසමවායෙන් හටගත්ත දෙයක් ප්‍රත්‍ය නිරෝධයෙන් නිරෝධයට පත්වන දෙයක් කියලා පෙන්වා දෙන්නේ. දැන් ඔබට එදිනෙදා ජීවිතය තුළ ඇති බවට හම්බෙන යම් බඳු වූ අරමුණු පවතිනවා නම් ඒ පවතිනා වූ සෑම අරමුණක් පිළිබඳවම මේ නුවණ පවත්වන්නට ඔබ උත්සාහවන්ත වන්නට ඕනේ. ඒකද ඉතාම වැදගත් ඔබේ මානසිකාරයේ පැවැත්වීම. නිසා ඔබට දැන් ඇති බවට හම්බෙන ඔබේ ජීවිතයේ යම් අරමුණක් අරගන්න ඉස්සෙල්ලා දරුවා, ගෙදර තියනවා මේ විදිහට හම්බෙන අරමුණක් අරගෙන ඒ අරමුණ දිහා හොඳට විශ්ලේෂණය කරලා බලන්න. ඔබට මොකද්ද දරුවා හැටියට පේන්නේ කියලා. පේන මොහොතින් මොහොත මොහොතින් මොහොත ඇස් හමුවට එන වර්ණ රූපේද දරුවා උනේ. ඒක පසිත කරගත්ත ඇහැද නැත්නම් ඇහැට ආපු වර්ණ රූපේ ගැන දැනගත්ත හිතද දරුවා බවට පත් උනේ. එතකොට ඔබට දකින්න පුළුවන්කම තියනවා හිත කියන එකෙත් වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ ටිකක් තියෙන තැනක මේ එකම ධර්මයක්වත් එකම දෙයක්වත් දරුවා නොවුණු තැනක දරුවා කියන බව ඔබ උපද්දගෙන වාසය කරන තැනක් නේද කියන අවබෝධය ප්‍රඥාව නුවණ ඔබට උපදව ගන්න පුළුවන්කම තියෙනවා. ඒ නුවණම තමයි පින්නතුනේ gedara තියනවා කියලා හිතන තැන තියෙන ඇත්තක්. ඒ නුවණ පවත්තන්න ඒක ගැන. ඒ වගේ ඔබ මෙනෙහි කිරීම කියන එක सिद्ध කරන්න එක අරමුණක් අරගෙන ඒ අරමුණේ හොඳට ඇත්ත පේන විදිහට. ඒ ඇත්ත පේන විදිහට මෙනෙහි කිරීම හොතාම හොඳින් සිද්ධ කළා දෙවැනි පියවර හැටියට ගන්න අර මෙනෙහි කිරීම තුළ උපදිනු නුවණ හැම අරමුණකටම තියලා බලන එක නුවණ පාවිච්චි කරන්න පුළුවන් වෙනවා නම් වැඩි වශයෙන් අර ප්‍රතිපදාව අපහසුවකින් තොරව අපිට පුරන්නට පුළුවන් වඩන්නට පුළුවන්කම තියෙනවා. අපිට නුවණ උපද්ද ගැනීම කියන එක අමාරු වුණොත් තමයි මානසිකාරයේ හිත හිත ඉන්න වුණොත් තමයි අපිට ඒක ටිකක් අසීරු කාර්යයක් බවට පත් වෙනවා. එහෙනම් භාවනාවේදී ඔබ ප්‍රමුඛතාවය ලබා දෙන්නට ඕනේ මොකද්ද? ඔබ ඉස්සෙල්ලා මූලිකත්වය දෙන්නට ඕනේ මොකද්ද? මෙනෙහි කිරීමට කියන එකට වඩා නුවණ මෙහෙවීමට. නුවණ මෙහෙවන්න බැරි වෙනකොට මොකද්ද කරන්න ඕනේ? අර Tamanට ඇසුරු වෙන අරමුණක් ගන්න. ඒ අරමුණ හොඳට අරගෙන ඒ අරමුණ හොඳට නුවණින් මෙනෙහි කරන්න. ඒ අරමුණ හොඳට නුවණින් විදර්ශනා වඩන්න. එකකින් හොඳට අනිත්‍ය ආදී වශයෙන් මානසිකාරයේ පවත්වන්න උත්සාහවත් වෙන්න. ඒ ස්කන්ධ හටගෙන වය ස්වභාවය පිළිබඳව ස්කන්ධයන්ගේ ඒක ඇත්ත දකින්න උත්සාහවත් වෙන. මේ විදිහට දකිනකොට ඔබට ටිකෙන් ටික ටිකෙන් ටික ඒ ඇති බවට ගත්ත නිමිති වලින් ඈත් වෙන්න පුළුවන් වෙයි. මනෝ විතරක එළියට නොදා ඉන්නවා කියලා ඔබට බෑ. එකපාර මනෝ විතරක නොදා ඉන්නවා කියන දෙයට පත්වන්නට. ඒක ඔබ උපදව ගන්න ඕනේ අනුක්‍රමයෙන්. අනුක්‍රමයෙන් උපදව ගන්නට නම් ඔබ අර පුද්ගලයා මරුණ බව පෙන්වා දෙනවා වගේම ඔබේ මනසට පෙන්වා දෙන්න වෙනවා. ditta sutamuta විඤ්ඤාත කියන ධර්ම පැත්තෙන් සිද්ධ වෙන ඇත්ත. මොකද්ද? හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට ඒ ධර්මය නැති වෙන බව. ලෝකේ පැවැත්මක් තියනවා කියන එක ඔබට හම් වෙන තැනක ඒ ධර්මයන්ගේ හට ගැනීම සහ වැය වීම කුයි පවතින්නේ කියන එක පිළිබඳව නුවණක් ඇති වෙන විදිහට පිනතරේ පෙන්වා දීම සිද්ධ කරන්නට ඕන. ඒ පෙන්වා දීම තුළ ඔබට පුළුවන්කම ලැබෙනවා අර විදර්ශනාව උපදව ගන්නට, ඒ ඥානය උපදව ගන්නට, ඒ ඥානය තුළ ඔබට කෙලෙස් ආශ්‍රව ගෙවා ගන්නට පුළුවන්කම තියෙනවා. ඒ සඳහා තමයි ඔබ උත්සාහවන්ත වන්නට ඕනේ. ඒ වගේම ඊළඟට ඒකට අදාළවම ප්‍රශ්නයක් අහලා තියෙනවා. නාම රූප පත්‍ය විඥානං කියනකොට අපි මායාවේ භූමියෙන් නිදහස් නේද කියලා. නාම රූප පත්‍ය විඥානං කියනකොට නාම රූපය අසෝකර ප්‍රත්‍යයෙන් විඥානය උපදිනවා කියනකොට අපිට ඒ නාම රූපය ප්‍රත්‍ය කරගෙන විඥානයේහි හට ගැනීම සිද්ධ වන භූමිය ඒ තන ඇහැට රූපයක් ගැටෙනකොටම ඒ නාමයත් ඒ රූපයත් ප්‍රත්‍ය කරගෙන තමයි මේ විඥානය පවතින්නේ අපිට කොටස් දෙකක් හම් වෙනවානේ විඥානපච්චයාපි නාම රූපා නාම රූපපච්චයාපි විඥාන කියලා විඥාන ප්‍රත්‍යයෙන් නාම රූපයත් නාම රූප ප්‍රත්‍යයෙන් විඥානයත් වෙනවා කියලා අඤ්ඤමඤ්ඤයෙන් අපිට හම් වෙනවා මේක ඒ තැන්වලදී අපිට හම්බ වෙනකොට විඥාණයට නාම රූපේ ප්‍රත්‍ය වෙනවා නාම රූපේට විඥාණය ප්‍රත්‍ය වෙනවා නාම රූපයට විඥානයේ ප්‍රත්‍ය වෙන්නේ කොහොමද? ඇහැට රූපය ගැටෙනකොට ඒ පිළිබඳව අපි ඇති කරගන්න ස්පර්ශ ප්‍රත්‍යයෙන් උපදින වේදනා සංඥා සංඛාර කියන ටික නිසා අර ඇස සහ රූපය කියන එකේ ස්පර්ශය ඒ දෙන්නගේ පැවැත්ම නිසා නාම ධර්ම ටික නිසා එතන රූපය දැන ගැනීම කියන විඥානන ලක්ෂණය विद्यमान වෙනවා. දැන ගැනීම කියන දේ विद्यමානයි. අන්න ඒකට කියනවා නාම රූප ප්‍රත්‍යයෙන් විඥානය ඉපදුණා කියලා. එතකොට මෙන්න මේ නාම රූපය නිසා විඥානයේහි හට ගැනීම කියන එක විපාක අවස්ථාවකදී අපිට දැක ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම අපිට දකින්න පුළුවන්කම තියෙනවා විඥාන විඥාන පත්‍ය නාම රූපං කියන අවස්ථාවක. අවිජ්ජා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූප. එතනදී විඥාන ප්‍රත්‍යේ නාම රූපය තියෙන්නේ. කොහොමද විඥාන ප්‍රත්‍යේ නාම රූපය තියෙන්නේ? ප්‍රතිසන්දි විඥානයේ එතන නාම රූපයේහි පැවැත්මට උපකාර වෙනවා කියන එකයි. අපිට ප්‍රවෘත්ති වශයෙන් ගත්තාම නාම රූප පත්‍ය විඥානං කියන එකත් හැම වෙලාවකදීම දකින්න පුළුවන්කම තියෙනවා මේ පැවැත්මක් සිද්ධ වෙන්නේ ඒ නිසා තමයි. මෙන්න මේ විදිහට නාම රූප පත්‍ය විඥානං විඥාන පත්‍ය නාම රූපං ආදී ලෙස අඤ්ඤමඤ්ඤ වශයෙන් මේ ප්‍රත්‍යතාවය අපිට මෙතන යෙදෙන බව හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. පිනතනේ මෙන්න මේ විග්‍රහය පිළිබඳව අපි තේරුම් ගන්නකොට අපිට එතනදී විපාක සම්පතිය තුළ තමයි අපිට ඒක දකින්න පුළුවන්කම තියෙන්නේ. ඊට පස්සේ අර විඥානයේ නාම රූපේ මත පිහිටා සිටිනවා කියලා කිව්වහම විඥානයේ නාම රූපේ මත පිහිටා සිටිනවා කියලා කිව්වහම අර විඥානයේ නාම රූපයෙන් විඥානය පවතිනවා කියලා අපි කියනකොට ඒ කියන්නේ නාම රූපය ප්‍රත්‍ය කරගෙන විඥානය තියෙනවා කියනවා නාම රූපය ඇසුරු කරමින් විඥානය තියෙනවා කියන තැනකුත් අපිට කතා කරන්නට පුළුවන්කම තියෙනවා. ඒක නිශ්චිත කරගත්තාම විඥානයේ කර්ම විඥානයේ අත්දැකීම අර අපි මුලින් ප්‍රශ්නේදී කතා කළා වගේම නාම රූපේ නිශ්චිත කරගත්තට පස්සේ මොකද වෙන්නේ? ලෝකේ පැවැත්ම හම්බෙනවා. ඒ නිසා මිදුණු තැනක නෙමෙයි අපිට विद्यमान වෙන්නේ. නාම රූපච්ඡය විඥානං කියලා කියන්නේ මායාවේ භූමියෙන් මිදුණා කියන එක නෙමෙයි. නාම රූප නිරෝධයෙන් විඥානය නිරුද්ධ වුණා කියන එක තමයි අපිට මායාවේ භූමියෙන් මිදීම හැටියට කතා කරන්න පුළුවන්කම තියෙනවා. මොකද එතකොට මායාවේ භූමිය හම්බ වෙන්නේ නැහැ නාම රූපේ පැත්තේ. නාම රූප නිරෝධය සාක්ෂාත් කළා. ඇස ඇති බවට යන්නේ නැහැ. රූපය ඇති බවට යන්නේ නැහැ. චක්කු විඥානය ඇති බවට යන්නේ නැහැ. ඒ ධර්මයන්ගේ සමவாயයෙන් පෙනෙන බව හටගෙන පෙනෙන බව නිරුද්ධ වෙලා හැබැයි පෙනෙන දේ නැවත හේතුව පැත්තට දාලා බලන්න යන්නේ නැහැ. ඒ නිසා නාම රූපය ඇසුරු කරමින් විඥානය පවතිනවා කියනකොට ඒක කර්ම අවස්ථාවක් විදිහටමත් අපිට දක්වන්න පුළුවන්කම තියෙනවා. නාම රූප නිරෝධයෙන් සිද්ධ වෙන විඥාන නිරෝධය පිළිබඳව කතා කරනකොට අපිට මායාවෙන් නිදහස් වීම කියන එක පිළිබඳව කතා කරන්නට පුළුවන්කම තිබෙනවා මොන අවස්ථාවක් ඇසුරු කරගෙනද ප්‍රශ්නය යොමුනේ කියන එක ගැන වෙනම ටිකක් ඒක විමසා බලන්නට අවශ්‍ය වෙන දෙයක්. මොකද සමහර වෙලාවට මේ අර නාම රූප ඇසුරු කරගෙන විඥානයේ පිහිටා සිටිනවා කියන එක ගැන කතා කරන ආකාර අපිට විඥානය නිසා ඇසුරු කරමින් නාම රූපේ පවතිනවා නාම රූපේ නිසා විඥානය පවතිනවා කියන එක පිළිබඳව පැහැදිලි කිරීම අපට දකින්න පුළුවන්කම තියෙන නිසා ඒ අදාළ ප්‍රශ්නයේ යමුණු ප්‍රස්තුතය පිළිබඳව වඩා පැහැදිලි වුණා නම් අපිට ඒට අදාළව කරුණු පැහැදිලි කරන්නට පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ නැවත ඊට පස්සේ නැවත ප්‍රශ්නයක් ඇටියට යොමු වෙලා තියෙනවා. පංච උපාදානස්කන්ධයේ උදේවැය බලන හැටි සරලව පැහැදිලි කර දෙන්න කියලා. ඒ කියන්නේ එක පැත්තක් බලලා අනිත් පැත්ත බලන විට ඇසට පෙනෙන සමෝහ චිත්‍රයේ දැතිවීම නැතිවීම බැලිය යුත්තේ නැතිනම් වෙන වෙනම දාදී ලෙස ආදී වශයෙන් විස්තරාත්මකව පහදලා දෙන්න කියලා මේ ක්ෂණික ඇතිවීමක් නැතිවීමක් බලන්න බෑ යමක් දිහා බලන විට ටිකක් වෙලා බලා ඉන්න විට අවබෝධයක් උපන්නා වෙනත් යමක් දකින විට අර අවබෝධය නැති වෙලා අලුත් අවබෝධයක් උපන්නා ආදී වශයෙන් නම් අමාරුවෙන් සිතා ගන්නට පුළුවන් කියලා දැක්වලා තියෙනවා ස්කන්ධයන්ගේ උදේවැය පිළිබඳව දකින්න යනකොට ඔබට ස්කන්ධයන්ගේ උදේවැයනේ දකින්නේ ස්කන්ධයන්ගේ උදේවැය දකිනකොට ඒක රූපස්කන්ධයේ උදේවැය වෙන්නට ඕන. වේදනාස්කන්ධයේ උදේවැය වෙන්නට ඕන. සංඥා සංකාර විඥානස්කන්ධයේ උදේවැය වන්නට ඕන. ඒක අම්මගේ උදේවැය, තාත්තගේ උදේවැය, දරුවගේ උදේවැය, ගෙදර උදේවැය එහෙම වෙන්න බෑ. එහෙනම් මම අදහස් කළේ ඔබ ඉස්සෙල්ලා රූපය, වේදනාව, සංඥාව, සංකාරය, විඥානය හඳුනගෙන තියෙන්නට ඕන. ඉති රූපං, ඉති රූපස්ස සමුදයෝ, ඉති රූපස්ස අත්ංගමෝ ආදී ලෙස. ඉස්සෙල්ලාම අපිට මේ රූපය කියන අවබෝධය වැදගත් වෙනවා. කියන්නේ පෙනෙන එක තුළ පුද්ගල බව ඉක්මවා යන්න පුළුවන් මට්ටමකට මූලික දැනුමක් ඉස්සෙල්ලා ඔබට ගොඩනගෙන්නට ඕනේ. මෙතන පවතින මේ ස්කන්ධ ධර්ම ටිකක් නේද කියන ව්‍යවස්ථාපනය කිරීමේ හැකියාව තියෙන්නට ඕනේ. අන්නේ හැකියාවත් එක්ක තමයි ඔබ ඊට පස්සේ මේ පෙනෙන දේ පිළිබඳව නුවණ පවත්න්න යන එක හටගත්තේ කොහොමද කියලා ඒ රූපේ ඉපදුනේ කොහොමද? ඔබ දකිනවා එතකොට මේ ආහාර ප්‍රත්‍යයෙන් රූපය හටගත්ත කියලා. කනබුන ආහාරය නිසා ඇහැදිලා ඒ ඇහැට රූපය ගැටෙනකොට නැතිනම් ඇහැ රූප චක්කු විඥාන කියන ධර්ම තුනේ එකතුව නිසා පෙනෙන බව ඉපදුනා. පෙනෙන බව කියලා කියන්නේ රූපේ නෙමෙයි, ඇහැ නෙමෙයි, සිත නෙමෙයි. ඒක මේ ධර්ම තුනම සමவாயයෙන් හටගත්ත දෙයක්. හේතු වෙලා සකස් වෙලා සකස් වෙන දෙයක්. එහෙම නැතුව ඒක කොයි වෙලාවකවත් හේතුවට අයිති දෙයක් එහෙම උනේ නැහැ. ඒක හටගෙන ඒ මොහොතේම ඉතුරු නැතුව Nirodheටපත් වන බව නුවණින් අපි දකින්න පුළුවන් මට්ටමකට ඒක ගන්න ඕන. මුලින් මේක දකිනකොට ඔබ ඉස්සෙල්ලාම මෙනෙහි කිරීම පටන් ගන්නේ ඇත්ත දකින්න නුවණින් නෙමෙයිනේ. ඔබට බාහිර අරමුණු දිහා බලනකොට එක පැත්තක් බලලා අනිත් පැත්ත බලනකොට හැම තැනකදීම පවතිනවා කියන අරමුණු තියෙනවා. ඒකින් එකට ඔබට ඉස්සෙල්ලාම මූලික අධීරයේදී පළවෙනියට නුවණක් යෙදෙන්නේ නැහැ. ඒ නිසා ඒ බඳු තැනකදී ඔබ වැඩි වශයෙන් බහුලීකృత කරන්නට ඕනේ මොකද්ද? මානසිකාර්යය පවත්තන එක. ඒ ඇති බවට හම්බෙන අරමුණු අරගෙන උදාහරණ වශයෙන් පෙන්වා දෙනවා මෙනෙහි කරමින්. මේ මේ රූපය දෙයක් හෝ පුද්ගලයෙක් නොවුණු අනාත්ම ස්කන්ධ ටිකක හටගෙන වැය වෙන බවක් නේ කියලා ස්කන්ධ ටික හඳුනා ගන්න පුළුවන් කමක් ලබා ගන්න ඉස්සෙල්ලා. ඒ පෙනෙන දේ ඇතුලේ ස්කන්ධ හඳුනගන්න. පෙනෙන දේ ඇතුලේ ස්කන්ධ හඳුනගත්තට පස්සේ ඒ ස්කන්ධය හටගත්තේ කොහොමද කියන එක ගැන ඊළඟට දකින්න පුළුවන්. ඒ ස්කන්ධ සකස් වුනේ හේතු නිසා නේද? හේතු නැති වෙනකොට ස්කන්ධ ටික නැති වෙනව නේද? කියන අවබෝධය ඔබට ඇති කරගන්නට පුළුවන් හේතු නිසා ඒ ස්කන්ධයන්ගේ සකස් වීමත් හේතු නිරෝධයෙන් ස්කන්ධයන්ගේ නිරෝධය පිළිබඳව වෙන ආකාරය ඔබට සිහිය සහ නුවණ පවත්වමින් දැනගන්නට තේරුම් ගන්නට පුළුවන්කම තිබෙනවා. අන්න එතනට තමයි ඔබ මේ මාර්ගය පුරා ගන්නට ඕනේ. එතනට තමයි මේක ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් දියුණු කරගන්නට අවශ්‍ය වෙන්නේ. එහෙම නැති වුණොත් මොකද වෙන්නේ? එහෙම නැති වුණොත් මේ මාර්ගය එහෙම ක්‍රමක්‍රමයෙන් දියුණු නොකරගත්තොත් එහෙම ඔබට මේක වඩන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. එකපාර අර කියපු තැනින් අල්ලන්න බෑ. ඒක හටගෙන නිරුද්ධ වෙන ක්ෂණික නිරෝධයක් වෙනවා කියන එක දකින්න බෑ. හැබැයි මේ මේ ධර්මය අපි තේරුම් ගන්නත් ඕනේ. ඒක තේරුම් ගන්න පුළුවන් මට්ටමට අපි ක්‍රමානුකූලව නුවණ දියුණු කරගන්න ඕනේ. ඒ නුවණ දියුණු කරගන්න යනකොට තමයි අපිට සතිපට්ඨාන ආදී දේවල් වැදගත් වෙන්නේ. ඒ ටික මගහැරලා ගිහිල්ලා අපිට අර නුවණට යන්න පුළුවන් කමක් නැහැ. නිසා ඉස්සෙල්ලාම රූපය හඳුනගන්න. සතර මහා ධාතු උපාදාය රූපය මේක පැනවෙන්නේ කොහොමද? ඇස ඇති කල්හි, චක්කු විඥානය ඇති කල්හි පැනවෙන්නේ. ඒකට අපිට පේනවා අන්න ඒ රූපය හඳුනාගත්තට පස්සේ අපිට මේ පෙනෙන සිදුවීම ඇතුළේ තියෙන හේතු ටිකක් නිසා ගොඩනගෙන ඵලයක් කියලා බලන්න අපිට පුළුවන්. ඒවා හේතු ඇති කල්හි ඉපදෙන හේතු නැති වෙනකොට නැති වෙන දෙයක් ඇතිවෙනවා. නිසා ඉස්සෙල්ලාම සතිපත්තහන ආදී තැනකින් රූපය පේන්නේ කියන තැනක යන මානසිකාර්යය පවත්වන්න උත්සාහවත් වෙන්න. ඉස්සෙල්ලාම පෙනෙන මේ දෙපැත්ත බලනකොට එකපාරම ස්කන්ධයන්ගේ උදේවැය කාටවත් පෙනී සිටින්නේ නැහැ. ඔබ ඉස්සෙල්ලම ඒ වටපිට බලනකොට දෙපස බලනකොට ඔබට පෙනෙන අරමුණක් අරගෙන ඒ අරමුණේ ඇත්ත දකින්න තැනට ඔබ ඉස්සෙල්ලා සිහිය පවත්වන්න උත්සාහවත් වෙන්න. ඒ කියන්නේ ඒ ගත්ත අරමුණු වල එකක් ඇති බවට හම් වෙනා නම් ඒක අරගෙන හොඳට මෙනෙහි කරන්න. ඒක ස්කන්ධ පහක් හැටියට තේරුම් ගන්න. ඒ ස්කන්ධ පහක් හැටියට තේරුම් ගන්න බව ඊළඟට පේන රූපේ පේන තැනක් තිබුණේ ඒ ඇත්තම නේද? කොටින්ම ඔබට ලෝකයේ පෙනෙනවා කියන බවක තියෙන්නේ හැම මොහොතකම හටගන්න ස්කන්ධ ටිකක් නේද කියලා නුවණින් දකින්න ඉස්සෙල්ලා. ඒ මට්ටම ආවට පස්සේ ඔබ නුවණින් දකින්න ඊට පස්සේ දෙවෙනි අදියර හැටියට යන්න. මේවා හේතු නිසා නේද මේක ඉපදුනේ. ආහාර ප්‍රත්‍යයෙන් නේද මේක ඉපදුනේ. විඳින බව දැනගන්න හඳුනන බව දැනගන්නකම මේවා ඇති උනේ ස්පර්ශ වුණ නිසානේ හිත එතන අරමුණ අල්ලගත්ත නිසානේ. දැනගැනීමක් ඉපදුනේ නාම රූප දෙක නිසානේ. මේ ටික නිසානේ පෙනෙන බව ඉපදුනේ. මේ පෙනෙන බව ඇතුලේ සිදු වුණ හේතු නිරෝධය පිළිබඳව පෙන්වා දෙන්න. එතකොට ඵල නිරෝධයක් ඔබට හම්බ වෙනවා. හේතු ටික නැති වෙනකොට ඵලය නැති වෙනවා කියන අවබෝධය එනවා. එතකොට පේන දේ ඇත්ත වෙන්නේ නැතුව යනවා. ඒ නුවණ ඉස්සලා මෙනෙහි කරන්න අර පෙනෙන දේ ඇතුලේ ඒක නුවණ මෙනෙහි කරන්න යනකොට ඉස්සෙල්ලා රළු මට්ටමින් දකින්න සතිපට්ඨාන හිත වඩන්න වඩමින් අර වටපිට බලනකොට ඇති බවට පේන අරමුණු වල ස්කන්ධ පහ ප්‍රකට කරගන්න පළවෙනි අදියර කිව්වා ඒක හටගන්නේ කොහොමද කියලා දකින්න දෙවෙනි අදියර කිව්ව එක. වය වෙන්නේ කොහොමද කියලා දකින්න තුන්වෙනි අදියර එක. මෙන්න මේ ආකාර තුනට මේ ස්කන්ධ පංචකයේම හට ගැනීම සහ වය පෙන්වලා දෙනකොට ඔබට ඒ තුල අනිත්‍යානුපස්සනාව වඩන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම ඊළඟ ගැටලුව හැටියට යොමු වෙලා තියෙනවා ස්වාමීන් වහන්සේ සංඥාව සහ මතකය ක්‍රියාත්මක වන ආකාරය පැහැදිලි කර දෙන්නට කියලා. සංඥාව කියලා කියන්නේ හඳුනා ගැනීම කියන එක. මතකය කියලා දෙයක් වෙනම ඇත්තේ නැහැ. මේ සිතේම ස්වභාවය තමයි අපිට මතකයේ හැටියට පේන්නේ. ඒකත් මානසිකාර ලක්ෂණය අපිට ප්‍රධාන වෙනවා. එහෙනම් අපිට මෙනෙහි කරනවා කියන එක. මානසිකාර චෛතසිකයේ තියෙන ස්වභාවයක් තමයි යම් අරමුණක් මෙනෙහි කරනවා කියන එක. මෙනෙහි කළ හැක්කේ අපි ඇති බවට ගත්ත අරමුණු හෝ ඒ අනුසාරයෙන් ගොඩනගෙන දේවල්. එතකොට අපිට මෙනෙහි කරන්න පුළුවන්කම තියෙනවා. අර දැකපු දේවල් යමක් මෙනෙහි කරන්න බෑ නම් අපි කියන එක මතක නැහැ කියලා. එතකොට මේ මෙනෙහි කිරීම කියන දේ सिद्ध කරන්නට උදව් වෙන ප්‍රබලම චෛතසික ධර්මය තමයි මානසිකාර කියලා කියන්නේ. මානසිකාර සම්භවා සබ්බේ ධම්මා කියලා කියන මේ සියලු ධර්මයෝ තියෙන මානසිකාරයේ සම්භව කරගෙන කියලා. ඇයි? මානසිකාරය නැත්තම් ඒවල පැවැත්මක් නැහැ. නිසා මානසිකාරය තමයි ඒකට ප්‍රධාන වෙන්නේ. මානසිකාරයේ මූලිකත්වය ගන්න එහෙම තැනකදී. දැන් මෙනෙහි කිරීම කියන දේ නිසා තමයි අපිට මතකය කියන එක विद्यमान වෙන්නේ. මෙනෙහි කිරීම නැති තැනක මතකය කියන එක අපිට विद्यमान වෙන්නේ නැහැ. ඒ නිසා මෙනෙහි කිරීම තමයි ගොඩක් වෙලාවට අපි මතකය කියලා වරදවා ගන්න. එක දිගට තියනවා කියලා අපිට හම්බෙන්නේ අපිට රූප නිමිති පිළිබඳව ඒ උපදින උපදින උපදින සිතෙන් මානසිකරණ ලක්ෂණයක් තියෙනවා. මෙනෙහි කරන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. මෙනෙහි කරන්න පුළුවන්කම ලැබිලා තියෙන නිසා අපිට පේනවා මතකයක් තියෙනවා කියලා. නැත්නම් මතකේ නම් මොදයක් එක දිගට එහෙම නොවෙනස්ව තියනවා එහෙම නෙමෙයි. මේක මෙනෙහි කිරීමේ ක්‍රියාවලිය. මෙනෙහි කිරීමේ ස්වභාවය තමයි අපිට ඒ තැන්වල හඳුනා ගන්නට පුළුවන්කම තිබෙන්නේ. ඊට පස්සේ ගැටලුවක් ඇටියට යොමු වෙලා තියෙනවා. මාතිකා කොටසෙහි උපාදින්න ත්‍රිකයෙහි අනුපාදින්න උපාදානීය ධර්මවලට ක්‍රියාසිත අයත්නවා. උපාදාන වලින් කොහොමද ඇසුරු වෙන්නේ ක්‍රියාසිට කියලා පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද කියලා අහලා තියෙනවා. එතකොට අනුපාදින්න උපාදානීය කියන එක යටතට උපාදානයන්ගෙන් ඇසුරු වෙනවා කියන එකට යටතට තමයි මේ ධර්ම ටික ඇතුළත් කරලා තියෙන්නේ. ක්‍රියාසිත ආදී දේවල් අනුපාදින්න උපාදානීය කියලා. ඒක අනුපාදින්න උපාදානීය කියලා කියන්නේ කර්මයෙන් සකස් වෙන දෙයක් නෙමෙයි. හැබැයි මේක උපාදානයේට හිත වුණ ධර්මයක් කියලා. උපාදානයේට හිතවන ධර්මයක් කියන එකේදී අදහස් කරන්න හේතුව හැටියට මේ පිළිබඳව අර්ථකථාවේදී පැහැදිලි කරන අවස්ථාව තමයි යම්කිසි විදිහකින් ක්‍රියාසිත ඇති කරගන්න කෙනෙකුගේ සිත පිළිබඳව අරමුණු කරලා කෙනෙකුට ඒ සිත පිළිබඳව ඇති කරගන්නට පුළුවන්කම තිබෙනවා උපාදාන සහිත බව. උපාදානයන්ගෙන් අරමුණු කරන්නට පුළුවන්කම තියෙනවා ඒ සිත. අන්න ඒ නිසා උපාදානීයයි කියලා කියනවා. කියන්නේ ක්‍රියාසිත තියෙන ක්‍රියාසිතක් උපදවන කෙනාගේ සිත පරචිත්ත විඥාන ඥානාදී ලබාගත් දෙවියෙක් හෝ විසින් හෝ අරමුණු කරනු ලබනකොට අපිට ඒක ඒ උපාදාන සහිත මනසකින් ඇසුරු වෙන බව නිසා උපාදානීයයි කියලා නම් කරනවා කියන එක තමයි ඒ ගැන අර්ථකථනය කිරීමේදී ඒ පිළිබඳව දක්වා තියෙන්නේ. එතකොට ඒක තමයි ඒ පිළිබඳව තිබෙන විග්‍රහය බවට පත් වෙන්නේ. ඒක නමුත් ඒක ගැන පුද්ගලිකව මම මගේ අදහසක් වෙනම දරනවා. නමුත් පොදුවේ කරන පැහැදිලි කිරීම ඒක තමයි ධර්මයේ තුල ඒකට ලබා දෙන පිළිතුර, ඒක ගැන කරන පැහැදිලි කිරීම දිහා බැලුවාම එබඳු ක්‍රියාසිතක් පරිහරණය කරන කෙනෙකුගේ සිත තව කෙනෙකු ආශ්‍රව උපාදාන සහිත කෙනෙකු විසින් අරමුණු කරනකොට ඒ අරමුණු කරන බව නිසා උපාදානීය ධර්මයක් විදිහට ඒ සිත හඳුන්වනවා කියන විග්‍රහය. නමුත් ඒ ඥාන විප්‍රයුක්ත ආදී සිත් එතන උපදිනවද රහතන් වහන්සේට කියන එක මත සහ උන්වහන්සේ සතු උපාදාන නැත්නම් උන්වහන්සේට උපාදානීය වෙන්නේ නැහැ කියන එකත් අදාළ කරගෙන ඒක පෙළදහමේ නෙමෙයි ක්‍රියාසිට යෙදෙන භූමිය සහ ක්‍රියාසිට යෙදෙන අවස්ථා ගැන මම වෙනම පුද්ගලික අදහසක් ඇටියට වෙනස් වූ මතයක් අදහසක් දරනවා. නමුත් ඔබ තවදුරටත් ඒ පිළිබඳව විමසා බලන්න කෙසේ වෙතත් පොදුවේ මූලාශ්‍රයන්හි පැහැදිලි කරන දේ ත්‍රිපිටකයේහි නොඋනත් අපිට අපේ අර්ථකථන සම්ප්‍රදාය තුළ පැහැදිලි කරන දේ තමයි ඒක උපාදානීය කියලා කියන්නේ හේතුව බවට පත්වන්නේ ආශ්‍රව උපාදානයෙන් ඇසුරු කරන්න පුළුවන්. ඒකට කෙනෙකුට හිතෙන්න පුළුවන් මාර්ග සහ ඵල සිත් දකින්න එකත් කවුරු හරි දැක්කොත් කියලා. මාර්ග සහ ඵල සිත් කියන එක වෙන කෙනෙකුට පරිචිත්ත විඥාන ඥානලාභියෙකුට උනත් ඒක දකින්න අරමුණු කරන්න පුළුවන් කමක් නැත්තේ නැහැ තව කෙනෙකුගේ සිතක් අරමුණු කිරීමේදී. හැබැයි ක්‍රියාසිත අරමුණු කරන්න පුළුවන් කියලා ඒ පිළිබඳව විග්‍රහ කරලා තියෙනවා. ඒ නිසා ඒක තමයි ඒ පිළිබඳව කරන විග්‍රහය. හැබැයි ක්‍රියාසිත පිළිබඳව වෙනමම පැහැදිලි කිරීමක් සහ වෙනමම අදහසක් වෙනම පුද්ගලිකව දරාගෙන ඉන්න දෙයක් හැටියට මම දරනවා. ඒක මගේ අදහස හැටියට. නමුත් මම මූලාශ්‍රය ප්‍රතික්ෂේප කරන්න යන්නේ නැහැ. වගේම කවුරුත් පොළඹවන්නේ නැහැ. නිසා ඔබ මූලාශ්‍රය තුළ පදනම්ම කරුණු කාරණා විමසන්න උත්සාහවත් වෙන්න. ඒකට අදාළව කරුණු විමසනකොට ඔබට ඒ තුළ රැඳී සිටීම මම හිතනවා වඩා හොඳයි කියලා. ඒ වගේම ඒක මාර්ගයට බාධාවක් වෙන දෙයක්ුත් නෙමෙයි. ඒ නිසා ඒක ලොකු ගැටලුවක් නෙමෙයි. ඒක ඔබ විමසා බලන දෙයක් බවට පත් කරගන්න. ඒක මාර්ගයට බාධාවක් වෙන දෙයක් ලෙස තබා ගන්නේ නැතුව. මේ ගැටලු සමුදාය තමයි ගැටලු ටික තමයි අද දවසේදී අපට යොමු වෙලා තියෙන්නේ. ඉතින් ධර්මයේ සම්බන්ධයෙන් ඔබට ඇතිවන හෝ එහෙම නැතිනම් භාවනාව සම්බන්ධයෙන් ඔබට ඇතිවන ප්‍රායෝගික ඒ ඕනෑම ගැටලුවක් අප වෙත යොමු කරන්නට පුළුවන්කම තියෙන දුරකථන අංකයන්ට ඒකට ඔබට ඒ සඳහා විසඳුම් ලබා ගන්නට පුළුවන්කමක් තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය හා සමාන වටිනා දෙයක් මේ ලෝකේ වෙන ඇත්තේ නැහැ. ඒ පිළිබඳව විමසා බැලීම නුවණ පැවැත්වීම ඊටාම වැදගත් වෙනවා. ඒ අත නොහැරගෙන පවත්වන්නට පුළුවන් නම් ඒක තමයි ඔබ කරන වටිනාම දේ බවට පත්වන්නේ. ඒ සිහිය සහ නුවණ තමයි ඔබේ මාර්ගයේ බවට පත්වන්නේ ප්‍රධාන වශයෙන්. ඔය සියල්ල සංග්‍රහ කරන්න පුළුවන් තැනකට සිහිය සහ නුවණ කියන එක ඇතුළත ඒ සිහිය සහ නුවණ ඔබ දියුණු කරනවා නම් ඔබ මාර්ගයේ දියුණු කරන්නේ මාර්ගයේ වඩන්නේ බවට පත් වෙනවා. ඒ කරුණ කාරණා දැනගන්නවා වගේම ඔබේ ජීවිතය පුරාවට ඒ සිහිය සහ නුවණ උපදවා ගන්නට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන්නට කියලා ඔබ හැම දිනාටම බොහෝම කල්යාණ මිත්‍ර භවෙන් සිහිපත් කරනවා. ඉතින් කල්පනා කරගන්න අද දවසේදී සද්ධර්ම ශ්‍රවණය කරලා යෝනිසෝ මනසිකාරය පවත්වාගෙන වටිනා කුසලයක් සිදු කරගන්නට යෙදුණා. මේ සිදු කරගන්නට යෙදුණු සීල කුසලයන් අපි අනුමෝදන් කළ යුතුයි. ඒත් අනුමෝදන් කරමු. පළමුවෙන් අත අපිට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරපු අපේ ධර්මාචාර්ය මහා කඩවල සුදස්සන ස්වාමීන් වහන්සේටත් මහා කඩවල නන්දරතන ස්වාමීන් වහන්සේටත් ස්වාමීන් වහන්සේලා දෙනමටම උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසල් හේතුපනිශ්‍රේම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සියලු දෙවියන්ටත් අපි මේ පින් අනුමෝදන් කරමු. දෙවියෝ සතුටින් සාධනාදයෙන් මේ පින් අනුමෝදන් වන ලබත්වා. දෙවියන්ට මේ පින් උතුම් නිවනින් සැනසීම පිණිස හේතුපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා දෙවියන්ටත් පින් දෙන්න.